ඒ කායානුපස්සනාව දිහාවට හිත යොදන්න හිත සතිය කියන අරමුණ නැත්නම් චෛතසිකය තමයි ඉතරහට තියාගන්නේ. ධානයේ ඉන්නකොට අපි හිතමු මේක තේරුම් අරගෙන යම් කිසි කෙනෙකුට වෙනසට වඩා ඊයට වඩා මීට කලින් පරියන්කේට වඩා වැඩි වෙලාවක් Tamange කයෙහි හිත තියාගෙන ඉන්න පුළුවන් උනායි කියලා. ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉඳගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට ආනාපානේ වැටෙනවා. නැත්නම් බිම්බීම හැකිනම් වැටෙනවා. නැත්නම් කයි හැම තැනම තියෙන කම්පන චංචල වැටෙනවා. ඒ කොයි එකක් කායන පක්ෂණයට වැටෙනවා. එහෙම නැත්නම් ඇවිදිනවා. ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි බව දන්නවා. සක්මන් කරනවා. ඒකට වම දකුණ වැටෙනවා. ඒ ඔක්කොම කායන පක්ෂණයට වැටෙනවා. ඊට පස්සේ පීජිනතා gedara dore වැඩ කටයුතු කරනකොට ඉස්සරහා බලනවා, පැත්ත බලනවා, අතපය නමනවා, දිගාරිනවා, යනවා ඉඳිනවා හිටිනවා වැසිකිලි කැසිකිලි කරන ඔක්කොම ඒ කරන වෙලාවේ යම්තාක් ඒ කරන දේ පිළිබඳව අවදියක් අවබෝධයක් සතියක් අප්‍රමාදයක් තියෙනවනම් අපි කියන වර්තමාන මොහොතේ හිත පාත්වනවායි කිය. ඉතින් ඒක ප්‍රයත්න කරන තු කවදාවත් හරියන්නේ ප්‍රයත්න කරත් ටිකක් කල් යනවා. මොකද හේතුව හිත පුරුදු වෙලා තියෙන්නේ කයත් එක්ක ඉඳලා නෙමෙයි. හිත පුරුදු වෙලා තියෙන්නේ වර්තමාන ඉඳලා නෙමෙයි. හිත පුරුදු වෙලා තියෙන්නේ මෙතන ඉඳලා නෙමෙයි. ඒ නිසා මේ මම දැන් මෙතන ඉන්නවා කියලා මේ ගන්න කාරණාව හරිය වැදගත්. අමෝතු විප්ලවයක් මෙතන සිද්ධ වෙන්නේ. ඕක දැනගත්තොත් උත්සාහ කළොත් කයත් එක්ක ඉඳ හිත කයත් එක්ක යාළු වෙන හිත අසුරු කරන හිත යොදන කාලයට සාපේක්ෂව ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේ පිරිස ගත්තොත් එimhe සමහරෙකුට ඒක ප්‍රශ්නයක්. තව සමහරෙකුට ඒක නෑ කරලා කරලා යම් ප්‍රමාණයක් කයේ ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් කයත් එක්ක සතිය පවත්වන්න පුළුවන්. නැත්නම් කයට මෛත්‍රී කරන්න පුළුවන්. නැත්නම් කයට හිත සුවසලසලා දෙන්න පුළුවන්. ඒක මහ විශාල ජයග්‍රහණයක්. ඒ මොකද අපි ලෝකේ විවිධාකාර නිදහසට කරුණු ඉදිරිපත් කරගනිමින් කයෙහි හිත පැවැත්වීම නෙවෙයි කරන්නේ. මොන්න දහං ගැටයක් දාලා හරි අපි අරයාගේ මෙයාගේ වගතුක විස්තර හොයලා ඉන්නවා. අතීතනාගතේ බලනවා කයෙ ඉන්නේ නැහැ. ඉතින් ඒ කෙනෙක් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ මේ මහා විප්ලවය. මේ කය tempatto තියලා ඒක දිහා පූර්ණ අවදියෙන් බලන ඉන්නවා කියන එකමයි බුද්ධ වචනේ. බුද්ධ ශාසනය කියලා තේරුම් අරගෙන කෙරුවොත් තම කෙරට හරි තේරෙයි. එහෙම කෙරුවොත් ඒකට ලැබෙන ආනිසංස නිසා බුදු කෙනෙක් කොච්චර කරුණාවකින් කොච්චර ප්‍රඥාවකින් මේක අපිට කියලා දීලා තියෙනවද කියලා. ඉතින් අපි හිතුව මෙහෙම උත්සාහ කරන කෙනෙකුට මේක කළ හැක්කක්. මේක කරන්න ඕනේ. මම මේක කරනවා කියලා හැඟීම ආවයි කියලා. එතකොට යා දවසේ පුළු පුළුවන් වෙලාවක කතා බහෙන් අයින් වෙලා නැවතිල්ලේ පුළුවන් තරම් බලනවා තමන්ගේ කායත් එක්ක ජීවත් වෙන්න. මේ වගේ තැනකට ආපුවාම තියෙන නිදර්ශනයක් ගත්තොත් එහෙම වාඩි වෙලා ඉන්නකොට යා නොපුරුදු නොපැතු විදියට අපි හිතමු යාගේ හිතට සද්දයක් ආවයි කියලා. ආනපානෙටයි හිත තියාගෙන ඉන්නේ. නැත්නම් කායයටයි හිත තියාගෙන ඉන්නේ. එතකොට මේ සද්දයක් පැමිණීම ඒ කෙනා අපේක්ෂා කරපු දෙයක් නෙවෙයි න්යා බලාපොරොත්තු වෙන්නේ මේක නිස්සද්දෝ බණ භාවනාවට අපිට මේ අනුග්‍රහයක් ලැබෙයි කියලා. නමුත් අමාරුවේ කයේ හිත පවත්නකොට නැත්තම් කයේ තියෙන ආනාපාන හිත පවත්නකොට සද්දයක් ඇවිල්ලා හිත කලකොල වුණයි කියලා කියමු. ඒ කලකොල වීම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඒ බලාපොරොත්තු නැති නිසා ස්වභාවයෙන් වෙන්නේ අර ඇති වෙච්ච සද්දෙට අපි තරහ යනවා අපට. තිබුණ සතිය කැඩුනා. මම භාවනාවෙන් ඇද වැටුණා කියලා අපිට අර ඇති වෙච්ච සද්දේ පිළිබඳව අමනාපයක් පහළ වෙන්න පුළුවන්. නැත්නම් හොඳ මිහිරි සංගීතයක් ඇහුණා නම් එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙච්ච දෙයක් ඇහුණා නම් සතිය කැරිලා මේ සද්ද පිළිබඳව ආසාවක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කොයි එක ආවත් මේ සද්දෙට ඇති වෙච්ච මනාපමනාප නිසා යාර කයේ පැවතිච්ච සතිය කඩාවැටීමක් සිදු වෙනවා. ඉතින් කඩාවැටෙන හැම වෙලාවෙම ඒ කෙනා කෙලස් නැති තැන ඉඳලා කෙලස් උපදවන තැනකට වැටෙනවා. නූපන් අකුසල් ඉපදින පාපතකට විචිත්ත වීදිකට වැටෙනවා. ඉතින් මෙන්න මේ වෙලාව අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ කායානුපස්සනාව හරහා මේ මන ආයතනේ වැඩ කරන හැටිත් ඒක පිළිබඳව දැනගෙන හිටියොත් මේ සාමාන්‍ය කෙනාට බාධා වෙන මේ සද්දේ තද්දෙනිත ඇති වෙන තරහව කාරණා කාරණා තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගන්න මන ආයතනේ තේරුම් ගන්න භාවනා ඉදිරි ගමනක් වෙන්නත් පුළුවන් එහෙම නොවුනොත් ඉදිරි ගමනක් නොවුනොත් කෙලෙස් ඇති කරනවා. අලුත් නෝපන්න කුසල ඇති කරනවා. මෙන්න මේ අවස්ථාව තමයි සරුවච්චන් වහන්සේ වඩන ලද සතිය ඇති කෙනෙකුට තමන් භාවනාවක් කරගෙන යනකොට ඒ භාවනාවට අතුරු අන්තරාවක් පහළ වෙච්ච වෙලාවට අමලියක් කරදරයක් සිදු වෙච්ච වෙලාවේ අරක වාසියට අරගන්න කෙනාට විතරයි මේ ඇහැ කන දිවනාසය කය කියන මට්ටමින් එහාට ගිහිල්ලා මන ආයතන පිළිබඳ තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ලබන. එහෙම නැත්නම් රූප ධර්ම ඉක්මවල ඊට වඩා සියුම් වෙච්ච අරූප ද්‍රව්‍යයක් අරූප ධර්මයක් පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒක මට්ටම් තුනකින් විස්තර කරනවා සරුවචන් වහන්සේ. එතකොට තමන්ගේ තාරාතිරම මන ආයතනට සාපේක්ෂව තාරාතිරම දැනගන්න පුළුවන්. අපි භාවනාවේ නොයේදී ගත කරනකොට අපිට මේ සද්ද ඇහිම කරදරයක් නෙවෙයි. කම්මැලි ඉන බල්ලට එන ගැහුවට ගන්නක් නැහැ භාවනා කරන්න ගියාම තමයි සද්දේ කරදරයක් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා අපි gedara dore ඉඳද්දී අපි කතාවට පුරුදු වෙනවා. ඒක අපිට අනුන්ට කරදරයක් වෙයි කියලා හිතන්නේත් නැහැ. Tamanට කරදරයක් වෙයි කියලා හිතන්නේත් නැහැ. ඒක මේ සද්දේ සංගීතේ කටහඬ අපිට මේ පාළුව නැති කරන්න අපි ලං කරගෙන තියෙනවා. නමුත් භාවනා කරන්න ඇවිල්ලා එනකොට මෙහි කියනවා සෙල්ෆෝන් පාවිච්චි කරන්න එපා. සංගීතය අහන්න එපා. කතා කරන්න එපා. ශබ්ද කරන්න එපා. මොකද පොඩි ඉඩයි තියෙන විශාල සෙනඟක් ඉන්නවා. ශබ්ද කරන්න එපයි කිය. අපි ඒ ශබ්ද එනවනේ. ශබ්දයක් ඇවිල්ලා හිත හැලහැප්පුණා. හිත හැලහැප්පෙනවා කියන්නේම ඒ සද්දෙට මනාපය හෝ අමනාපය පහළ වුණා. එතකොට මේ සද්ද නිසා පහළ වෙච්ච මේ මනාපමනාපය දෙක තමයි මේ මනායතනය කියලා කියනවනේ. මේ හිත කියලා. අන්න ඒක තේරුම් ගන්න අපි භාවිතා කරන්නේ. ඉතින් සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා භාවනාවට පෙළඹිච්ච කෙනෙක් සතිය පිළිබඳ අවබෝධයෙන් ඉන්න කෙනෙක් කායानुපස්සනාවේ ඉන්න කෙනෙකුට සෝතේන සද්දං සුත්වා uppajjati මනාපං uppajjati අමනාපං ඇහැට නැ කනට සද්දයක් අහුවෙලා ඇහිලා මනාපයක් පහළ වෙනවා අමනාපයක් පහළ වෙනවා. එයා මනාපමනදයක් පහළ වෙච්චි ගමන් ඒ යෝගාවචරය සාමාන්‍ය වාර්තා කරන මගේ සත්‍ය කැඩනයි කිය. එහෙම නැත්නම් පාඩෙන් හිත පිට පැන්නයි කිය. අන්නේ පිටපයින් වෙලාවේදී පහළ වෙච්ච මේ මනාපමනාප දෙකෙන් කොයි එක හෝ තේරුම් ගත්තොත් මට දැන් උනේ ආනාපානේ ඉන්නකොට මනාපමනාප නැහැ. කයේ හිත තියෙනකොට මනාපමනාප නැහැ. දැන් මේ හදිසි ඇවිල්ලා හැප්පිච්ච සද්ද නිසා එක්කමට මනාපය ආවා එක්කමට අමනාපය ආවයි කියලා කලබල වෙන්නේ නැතුව මනායතනේ තේරුම් ගන්නා ස්වරූපයෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒ බල වෙච්චි මනාපේ සහ අමනාපය ඕලාරිකම් පටිච්චසමුප්පන්නං සංකතං කියන ලකුණු තුන අල්ලන්න පුළුවන් කියලා. ඕලාරිකයි කියලා කියන්නේ මනාපමනාප නැතුව ආනාපානයේ තිබුණ හිතට ඔන්න මනාපයක් පහළ වුණා. ඔන්න අමනාපයක් පහළ වුණායි කියලා මේ පාරේ යන එක්කෙනාට පාරේ යන තියෙන ගලක් හැප්පුණා වගේ කකුලේ ඒක ගොරෝසුවට අහු වෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පන්න නිකන් නෙවෙයි ඒක පහළ තියෙන සද්දේ. එයා දන්නවා ආනපානිය හම්බ වෙන්නේ නැහැ මේක. හම්බ වුණේ සද්දෙන් ඒකත් අ හේතුව මේ හිතින්ම වාගත් එකක්වත් හීනෙන් බය වෙලාවත් නෙවෙයි හේතුවක් ඇතුව පහළ වෙලා තියෙනවා. ඕලාරිකම් පටිච්චසම්පන්න සංකතං ඒ හේතු ප්‍රත්‍ය ධර්ම පහළ එකතු වෙනකොට මේක ඇති වෙනවා ඒක නැති වෙච්චම නැති වෙලා යනවා. සංකත වූ සකස් කරන ලද්දක් මේ මනාපේ මනාපේ. අන්න ඒ විදිහට සද්දකින් හිරිහැර වෙන, හිතවිල්ලකින් හිරිහැර වෙන, වේදනාවකින් හිරිහැර වෙන නුරුස්නා ගති පහළ වෙනකොටම මගේ හිතේ දැන් නුරුස්නා ගතියක් පහළ වුණා, මනාප ගතියක් පහළ වුණා. ඒක බී නොතිබී හට ගන්නා ලද්දක්. ඒක අහේතුකව අප්‍රත්‍යයෙන් හටගත් එකක් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. බොහෝ හේතු කරුණු ඇතුව හටගත් එකක්. මනසින් විතරක් හටගත් එකක් නෙවෙයි. මෙන්න මේ කාරණා තුන දන්නවනම් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ මෙතෙක් තිබිච්ච නික්ලේශී චිත්ත ප්‍රවෘත්තියට දැන් කෙලෙස් උපදින්න පටන් ගත්තා. මෙතෙක් පාරේ වාහනයක් නැතුව ගියා. දැන් එහෙමෙන් වාහන ආවා. දැන් හැප්පෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නූපන්න කුසල් ඉපති වීමේ පිටක් දැන් ඇවිල්ලා තියෙනවා කියලා. ඒකේ නාමේ ඕලාරික නැත්නම් ගොරෝසු හටගත්ත හේතුපත්‍යෙන් හටගත්ත හේතු රාශි කාරණා රාශියක් නිසා හටගත්ත මේ මනාපමනාප දෙක තේරුම් අරගෙන අනේ මේට වැඩිය කොච්චර හොඳද මම මෙතෙක් හිතපු ආනාපානෙ මම මෙතෙක් හිතපු කායගත සතිය නැත්නම් කායේ හිත පැවැත්වීම කියලා ඒතං සන්තං ඒතං පණිදං යත්තං උපේක්ඛා කියලා ඒ සාන්තය ඒ ප්‍රණීතය එනම් මෙතෙක් පැවතිච්ච උපේක්ෂා එයා දන්නවා මේ ඇතිවෙන්න අලුතෙන් පටන් ගත්ත මේ කෙලෙස් චිත්ත වීදිය වෙනුවට අර පැවතිච්ච උපේක්ෂාවේ චිත පවත්තන්න ඕනේ. ඒ නිසා මම නැවත කැඩිච්ච සතිය හදන්න ඕනේ කියලා අර ඕලාරික වූ පටිච්ච සම්පන්න වූ සංකත වූ ඒ මනාපමනාප දෙක දැනගෙන මෙතෙක්කල් මම භාවනා කරලා තිබුණේ කොච්චර ලොකු දෙයක්ද මට දැන් සතිය කියන එක දන්නවා මම දැන් අහවල් තැන්න ගියොත් ආයේ කෙලස් නූපදින බව දන්නවා. සත්‍ය ආනපාන ගියොත් කෙලස් නූපදිනවා. ඉරියව්වට ගියොත් කෙලස් නූපදිනවා කියලා කලබල අවස්ථාවේ මේ කෙලස් උපදිනා මාර්ගයේ මඟ අරවලා නූපදිනා මාර්ගයට ගණ්ඩ පුළුවන් වෙච්ච කෙනාට බුදුජානනාංශේ යෝගාවචර කියන නම දෙනවා. පාරකලින් යනකොට බාධාවක් ඇති වුණා. මේ ඇතිවෙච්ච බාධාව හොඳට පැහැදිලියි. නූපන් කෙලෙස් ඇති වෙන තන කෝලාරිකයි. ඒක නිකන් ආපු එකක් නෙවෙයි හේතු ඇතු වෙවිලා තියෙන්නේ. ඒක හේතුකත් නෙවෙයි. මනසෙම විතරක් නෙවෙයි. බොහෝ හේතු රහිත ඇතිලා තියෙන්නේ. අනේ මේ නිසා මම දැන් ඉන්නේ අනතුරුදායක තැනක. ඒ නිසා මගේ හිත ගෝචර අජත්ත භූමියට දහන්න ඕන. මූල කර්මත්තාන දාන්න ඕන. ආනපානට දාන්න ඕන. නැත්නම් ඉඳගෙන ඉඳ ඉරියවට දාන්න ඕනේ කියලා අර මනාපමනාප සහිත හිතේ ඉඳලා ආනාපානෙට දාන්න පුළුවන්කම යාට කයට හිත දාන්න පුළුවන්කම යාට පරෝපදේශ රහිතව කරගන්න පුළුවන් නම් කට ඇරලා සුද්ධ වශයෙන් යෝගාවචරයි කියලා කියන්න පුළුවන්. නැත්තම් මේ ඇතිවෙච්ච සද්ද ගැන චෝදනා කර කර ඒ මිනිස්යා මේ ඇයි මෙතෙන්ද ඇවිල්ලා කහින්න පටන් ගත්තේ? ඇයි මෙතෙන්ද ඇවිල්ලා සිරිසිරි බෑග් එක දිගාරින්න පටන් ගත්තේ? ඉඳ ගන්නකොට කූඩාරමක් දිගාරිනවා වගේ මල සද්දෙන් තේරෙන්නේ නැද්ද මෙතෙන්ද ඇවිල්ලා එහෙම කරන්න කියලා අපි අර තද්ද ඇති කරන මිනිස්සේ අහෝයාගෙන කතා කරන්න යන්න යන්න යන්න යන්න ආත්ම දෘෂ්ටි පහළ වෙනවා. අපේ හිත Tamange මේ කෙලෙස් නැති මාර්ගයේ තියෙද්දි කෙලෙස් නැති මාර්ගයට යන්න උත්සාහ කරනවා වෙනුවට ඇති වෙච්ච කෙලෙස්ේ වඩනවා. ඇති වෙච්ච කෙලෙස්ය වගා වර්ධනය කරනවා. එහෙම වර්ධනය කරන එක්කනට යෝගාවචර නම බුදුජානනාංශය දෙන්නේ නැහැ. නමුත් එහෙම තමයි අපි කවුරුත් කරන්නේ. ඒ නිසා ඒ මන ආයතනයේ තීරුම් ගන්න ප්‍රයෝජන ගන්න හදන එකනා ඒ වගේ හිතේ ඇති වෙන මනාපමනාප දෙක පෙර නොතිබී දැන් හටගත්ත දෙයක්. ඉස්සර තිබුණේ උපේක්ෂක මනසක්. ශාන්ත ප්‍රණීත මනසක්. දැන් මේ කෙලෙස් සහිත මනාපමන දෙක පහළ වුණා කියලා බැලුවොත් ඊටාම කාලයක් ලොකු කාලයක් යයි තේරුම් ගන්න අපේ හිත මේ කෙලෙස් රහිත වූ උපේක්ෂායකට කැමති නෑ. අපේ හිත මේ මනාපමන අපිට කැමති. අපේ හිත කෙලෙස් වලට කැමති. ඒකයි ආනාපානේ හිත නීරසයි ඒකාකාරයි. කොහෙන් හරි යන සද්දයක් ආපු ගමන් ඒකල්ලන කතන්දර ගොතන්න පටන් ගන්නවා. එතකොට මේ කෙලේශයක් පැමිණීම නිසා සද්දයක් පැමිණීම නිසා ඇතිවෙච්ච මනාපමන අපේ එක පැත්තක තියෙනවා. ආනාපානේ කරගෙන ගිය එක පැත්තක තියෙනවා. මේ දෙකෙන් බුදුහාමුදුරුව මෙච්චර පැහැදිලිවම ඒතං සන්තං ඒතං පනීතං යද්දිතං උපේක්ඛා කියලා නැවත ආනාපානට යන්න එකයි කල යුත්තේ ඒකයි කමඨාන සුද්ධ වෙන්න ඕන කියන තිබියදී අර සද්ද කරපේකනා ගැන භගතුක හොය හොයා අලගිය මුලගිය දේවල් හොය හොයා අංග ප්‍රත්‍යංග හොය හොයා ඒක දිගේ ඇදිලා යන ගතිය කියලා කියන්නේ අපේ හිත මේ බල්ලෝ අසුචියට කැමති වගේ කක්කාවට කැමති කෙලස් වලට කැමති මනාපමන අපිට කැමති. ඒක ලියවලා මගේ පිරිසුදුකම් පෙන්වන්න ඒ හද්ද ඇති කරපෙන්නාටත් බැනලා කැකිල්ල රජුගේ විනිශ්චයක් බලාපොරොත්තු වෙනවා. සද්ද කරපෙන්න එල්ලලා මරන්න ඕනේ. එල්ලලා මරනකම් මට භාවනා කරන්න බෑ. මට භාවනා කරන්න බැරි මොකද අල්ලපු ගෙදර මනුස්සයා කහින හින්දා. එහෙම නැත්නම් මේ කට්ටිය සිරිසිරි බෑග් ගේන හින්දා. එහෙම නැත්නම් මේ අහල පහල වාහන යන නිසායි කියලා එයා හිතනවා මේ ලෝකේ නිවන් දැක්කොත් ඊට පහුවෙන්ද නම් මට නිවන් දකින්න පුළුවන්. මේ කට්ටිය නිවන් දකින්න තෝ කොහොමද කරන්නේ? ඒගොල්ලෝ කහිනවානේ. ඒගොල්ලෝ සිරිසිරි බෑග් ගේනවානේ. ඒගොල්ලෝ එක එක සද්ද කරනවානේ කියලා අපේ හිත මේ කතන්දර ගොතනකොට ඉන්න කර්මස්ථානාචාර්යවරුත් ඕකට අර යෝගාවචරගේ පැත්ත අරගෙන මේ කට්ටියට කෙවිතක් කරන පිටිපස්සේ ඇවිදින්න පටන් ගන්නවා මේ එක්කෙනෙක් බහන කරනවා අනික කොල්ලේ යාට කරදර කරන්න එපයි කියලා ඒ භාවනාවක් තියෙනවා ලෝකේ ඒකට අපි සමතේ කියලා කියනවා සමත භාවනායේදී ඇත්තටම ගුරුවරට වගකීමක් තියෙනවා. ඒ යෝගාවචර සද්ද නොයන විදිහට ඉඳලා සතියෙන් සමාධිය ඇති කරලා දෙන්න. විපස්සනා ක්‍රමේදී චෝදනා කරන යෝගාවචරයට කෙවිලෙන් කෙවිටෙන් දෙකක් තලලා පිට පැලෙන්න ගහලා කියනවා උඹට පුළුවන් නම් සද්ද තියේදී ආනාපානේ පවත්තපාන. සද්දේ තියේදී සතිය පවත්තපාන. වේදනා තියේදී සතිය සතිය පවත්තපාන කියලා චෝදනා කරන එකනට ගහනවා වඳින්න ගිය දේවල් ඉහි කඩ වැටෙනවා. ඒකයි විපස්සනාවට අකමැති. ඒකයි කට්ටිය එන්නේ නැත්තේ. මේගොල්ලෝ හිතන්නේ උකුල තියන නලවලා ආ දොයි දොයි බබා දොයිය ගන්න ආයෙ මං සද්ද කරන්නේ නැහැ නේ කියලා උරතල් කියයි කියලා. බුදුජානසේ එහෙම උරතලයක් නැහැ. සතිය යම් ප්‍රමාණයකට වැඩුණා නම් විපස්සනාව කියන එක වැටහුණා නම් එයා තේරුම් ගන්න මේ හැම කරදරයකම මනායතනේ තේරුම් ගන්න කොනක් තියෙනවා. තේරුම් ගන්නේ කොහොමද? මේ අලුතෙන් හප්පිච්ච හැම්පිල්ල නිසා මනාපමනාව දෙක පහළුණාද කියලා. සයිසෙක් නිව්ටන් කියනවා අවකාශයේ වස්තුවක් ගමන් කරනකොට ගමන් කරන සරල රීකිය වගේ. මොකක් හරි හැප්පුණොත් ඒ හැප්පෙන දෙයට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඒ වස්තුවේ සිද්ධ වෙනවයි කියලා මෙයා දෙවෙනි න්‍යාමයේ ඇති කරා. නෑ. වස්තුවක් හැප්පෙච්චාම ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියාව හැප්පිච්ච වස්තුවේ ක්‍රියාවට සාපේක්ෂයි කියලා න්‍යාය තුනක් තියෙනවා. බුදුජානනාංශයේ සඳහන් කර තිනවා ආනාපානෙ ඉන්නේ ඒක අවකාශයේ ගමන් කරන වස්තුවක් වගේ කිසි කෙනෙකුට බාධාවක් නැහැ. ඍජු මාර්ගේ. නැත්තම් කෙලෙස් නැහැ. නික්ලේශී නිර්මලයි. ඔකට සද්දයක් හැප්පෙනකොට ඒ සද්ද ප්‍රමාණයට ද්වේෂක් පහළ වෙනවා. ද්වේෂය පහළ වෙච්ච තැන ඉඳලා කෙලෙස්. ප්‍රතික්‍රියාව කියලා කියන්නේ කෙලෙස්. ඉතින් බුදුරජාණන් කියන ප්‍රතික්‍රියාවක් එන්න ඇරලා දැන් මට ප්‍රතික්‍රියාවේ සද්ද නිසා මට ආවේ ප්‍රතික්‍රියාව මනාපමනාප වශයෙන් ඒක ඕලාරිකයි ඒක සංකතයි ඒක පටිච්ච සමුප්පන්නයි කියලා ඒ ඇතිවෙච්ච මනාපමනාප දෙක දැකලා නැවත Taman මෙතෙක් තනවා වඩා ගන්නලද ආනාපානෙට යන්න පුළුවන් නම් මෙතෙක් තනවා වඩා ගන්නලද කායගත සතියට යන්න පුළුවන් නම් ඒක තමයි බුදුන් කියන්නේ. ඒක තමයි ධර්මය කියන්නේ. ඒ තමයි සංඝයා කියන්නේ. ඒක තමයි සීල කියන්නේ. මේ සද්ද පිළිබඳව අල්ලාගෙන කතා කරන එකන ඇත්තටම අහිංසකයි. එහාට මුලදී අපි උදව් කරන්න ඕනේ. ඔහොමම තමයි සද්ද තීද්දි සතිය වඩන්න බෑ. නමුත් වඩන ලද සතිය වැඩෙන්නේ සද්ද මැද සතිමත් වුණොත්. සද්ද තීද්දි සතිමත් වුණොත් ඒ නිසා සද්ද නිසා ඇතිවෙච්ච මනාපමනාප දෙක දැනගෙන එයින් හිත මුදලා Taman හිතපු අරමුණේ හිතියොදන්න කිව්වොත් එයා ටික දවසක් යනකොට පුංචි පුංචි සද්ද හිත කරදර ගන්න නැතුව අවකාශයේ ගමන් කරන්න වගේ යන්න තේරුම් ගන්න. පුංචි පුංචි වේදනා චෝදනා කරන්නේ නැතුව ඒවට ප්‍රතික්‍රියා නොකර පොඩි වේදනා ටිකක් තියෙනවා නමුත් ආනපානේ පේනවනේ ඉඳකට ඉන්නවා දන්නවනේ කියලා ඒක ප්‍රයෝජන ගන්න. එතන පුංචි පුංචි හිතවිලි තියෙද්දි ඒව ගැන කතන්දර ගොතන්න නැතුව යන්න පටන් ගන්න. එතකොට ඔන්න යෝගාවචරයට විපස්සනාව කියන එකට අත්පොත් තිබ්බා වගේ දැන් භාවනාවත් සතියත් විපස්සනා පැත්තට ගිහිල්ලා. හැබැයි එයාට තාම බෑ මධ්‍යස්ථ ප්‍රමාණයේ වේදනාව විඳින්න දන්නේ නැහැ. මධ්‍යස්ථ ප්‍රමාණයේ සද්ද ආපුවම විඳින්න දන්නේ නැහැ. මධ්‍යස්ථ ප්‍රමාණයේ හිතවිලි ආපුවම දන්නේ නැහැ. එතකොට අර සියුම් වේදනා, සියුම් හිතවිලි, සියුම් සද්ද වලින් ඇති කරගත්ත දැනුමම ටික ටික ටික ටික වැඩි කරනකොට දවසින් දවස මූල කර්මස්ථානයේ සරණ පිහිට ඇති කරගෙන මේ සතිය එnde ende ende ende ලොකු ලොකු සද්ද ලොකු ලොකු වේදනා ලොකු විලි හිතවිලි තියේදී ඉදිරියට යන්න පටන් ගන්නවා ඒක බුදුහාමුදුරන්ගේම නිරීක්ෂණයක් අනුව යෝගාවචරයට තේරෙන්නේ නැහැ දවසින් දවස දවසින් දවස තමන් වඩා ලොකු ශබ්ද වේදනා හිතවිලි තියෙන තැනකුණත් භාවනා කරන්න පුරුදු වෙන ගතියක් එනවායි කියන. ඒකත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුනට පස්සෙන් නැහැ. එයා අඛණ්ඩව නිජපතා භාවනා කරනවා නම් දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික වේදනා සද්ද හිතවිලි එනකොට ඒක හරියට මේ පාරේ ගමන් කරන කෙනා වාහනයක් කෙලවන කෙනා පුංචි වලක් තිබුණා මෙයා කරන පැත්තෙන් දාගෙන යනවා ඒකට චෝදනා කර කර ඉන්න යන්නේ නැහැ එහෙම නැත්නම් වලිය වැටුණත් ආ ඉතින් මේක shock absorber එක තියෙනවනේ ඒකෙන් මේක ගණී කියලා යනවා හැබැයි සෑහෙන ලොකු වලක් ආවොත් එයාට ටිකක් මේක බාල කරන්න වෙනවා. හරවලා යන්න වෙනවා. උගාක් ලොකු වලක් આવුත් වාහනේ නතර කරලා ගල් ටිකක් ගෙනල්ලා පාර මට්ටම් කරගෙන තමයි යන්න වෙන්නේ. අන්නේ වගේ යන ගමනේදී හම්බෙන මේ පුංචි වලකොඩලි ටිකක් ලොකු පදාර්ථ තහ ලොකු හෙල ඒව ගොඩ කරගෙන ගමන යන්න වගේ එnde ende ende ende ඒ යෝගාවචරයාගේ නූපන් අකුසල් නොයිපද වීම සඳහා කුසලතාවේ වැඩෙන්න වැඩෙන්න එයාට සාමාන්‍ය සද්ද තියෙන තැනකුණත් භවනා කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සද්ද තියෙන තැන් හොයාන යන්න එපා. නමුත් තේරුම් අරගන්න සද්දවලදී හිත කරදර ගන්න ගතිය අඩුයි. වේදනාවලදී යම් ප්‍රමාණයකට දරාගෙන ඉන්න පුළුවන්. හිත විච යම් ප්‍රමාණයක කරගෙන යන්න පුළුවන් නම් අන්න යෝගාවචර ක්‍රමේ වර්ධනයක් මනා යතනය තේරුම් ගැනීමේ හැකියාවක් යෝගාවචර පහළ වෙනවා.